අතටපත් නිවන්පත් පවා විටක අතහැර දාලා මේ සංසාර සාගරයට පිවිසුනේ ඔබ අප හැම දෙනා කෙරෙහිම තිබුණු මහා කරුණාව නිසා. ඒ මහා කරුණාවෙන් නොඑක් පෙරුම්දම් පුරලා උතුම් වූ සම්මා සම්බුද්ධත්වය අවබෝධ කරගෙන මුළු ලෝකේටම දුකෙන් මිදෙන මාවතක් දුක නැති කරන ප්‍රතිපදාවක් දේශනා කරන්නට යෙදුණා. ධර්මයේ තුල අපිට අහන්නට ලැබෙන්නේ ශ්‍රවණය කරන්නට ලැබෙන්නේ ඒ දුක නැති කරගන්නට තියෙන උත්තරීතර ප්‍රතිපදාවයි. ඒ ධර්ම ප්‍රතිපදාව අපි කාටත් අපේ ජීවිතවලට අනුයුක්ත කරගන්නට අවශ්‍ය වෙනවා. බෞද්ධයෙක් කියලා කියන්නේ අපි උපතින් සිද්ධ වෙන කාරණාවක් නෙමෙයි. බුදුරජාණන් වහන්සේ දේශනා කළ ඒ උතුම් ධර්මය ප්‍රඥාවෙන් අවබෝධ කරන කෙනාට තමයි බෞද්ධයෙක් කියලා කියන්නේ. එනිසා අපිට අද මේ ලැබුණු අවස්ථාවේදී ධර්ම ශ්‍රවණය කරගන්නට අවශ්‍ය වටපිටාව ලැබිලා තියෙනවා හිතන්න පුළුවන් මනසක් ලැබිලා තියෙනවා මනුස්ස ජීවිතයක් බුද්ධෝත්පාද කාලයක ලැබිලා තියෙනවා. මේ කරුණ ඔක්කොම සම්පූර්ණ වුණ අද වගේ දවසක අපි ඊටාම අප්‍රමාදී වන්නට ඕනේ. බුදුරජාණන් වහන්සේ මුළු ලෝකයටම නිවැරදි මාවතක් පෙන්වා වදාලා. ඒකෙන් කියන්නේ මුළු ලෝකයම යම් වැරදි මාවතක ගමන් කරන බවයි. ලෝකයා ගමන් කරන වැරදි මාවත පිළිබඳව බුදුරජාණන් වහන්සේ බොහොම අපූර්ව විග්‍රහයක් සිදු කරනවා සංයුත්ත නිකායේ සල්ල සූත්‍රයේදී. ඒ සූත්‍රය තුල විග්‍රහ වෙනවා බුදුරජාණන් වහන්සේ වික්ෂුන් වහන්සේලාගෙන් එක අවස්ථාවකදී එක ප්‍රශ්නයක් විමසනවා. මහණෙනි මේ ලෝකයේ අස්වතවත් පුතඥයා සහ ශ්‍රතවත් ආර්ය ශ්‍රාවකයා අතර තියෙන වෙනස මොකද්ද කියලා. එතකොට භික්ෂුන් වහන්සේලා කියනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ භාග්‍යතුන් වහන්සේ අපිට දේශනා කරන්න භාග්‍යතුන් වහන්සේ දේශනා කරන ධර්මය අපි එලෙසම අවබෝධ කරගන්නම් දරා ගන්නම් කියලා. ඒ වෙලාවේදී බුදුරජාණන් වහන්සේ මහණෙනි එහෙනම් හොඳින් නුවණින් මෙනෙහි කරන්නට කියලා භික්ෂුන් වහන්සේලාට මේ කාරණාව පිළිබඳව දේශනා කරනවා. මේ ලෝකයේ අසෘතවත් පුතඥයාට අසෘතවත් පුතඥ කියලා කියන්නේ ධර්මය අහලා නැති ආර්ය ධර්මයේ පිළිබඳව නොදන්නා පුද්ගලයෙකුට කියනවා අසෘතවත් පුද්ගලයෙක් කියලා. පෘතජ්ජනේ කියලා කියනවා පුතෝ කිලේසේ ජනින්තිති පුතුජ්ජනෝ බොහෝ වූ කෙලෙසයන්ගේ ගිලෙන කෙනෙක් නිසා පුතුජනයි කියලා කියනවා. එතකොට බොහෝ කෙලෙසුන්ගේ හැසිරෙන බොහෝ කෙලෙසුන්ගේ ගිලිලා ඉන්න කෙනෙකුට පුතජනයි කියනවා මේ පුතජනයා සාමාන්‍ය කෙනෙක් නෙමෙයි ඒ කෙනා අසෘතවත් කෙනෙක් ඒ කියන්නේ ධර්මය අහන්නට හෝ දහම් ප්‍රතිපදාව පිළිබඳ කිසිම අවබෝධයක් නැති කෙනෙක් මෙන්න මේ පුද්ගලයාට ලෝකේ ලැබෙනවා දුක් වේදනාවන්, සැප වේදනාවන්, උපේක්ෂා සහගත වේදනාවන් ලැබෙනවා. දුක් වේදනාව උරුම වෙනකොට ලෝකෙමේ අසෘතවත් ප්‍රත්‍යඥයා දන්නේ දුක් වේදනාව පිළිබඳව දුකට පත්වන්නට දුක් වේදනාවක් ඇති වෙන වෙලාවේදී දුක් වේදනාව පිළිබඳව දුකට පත් වෙන මේ ලෝකයේ අසෘතවත් පුතඥය එකම වේදනාවට දෙපාරක් දුක් විඳිනවා දෙපාරක් දුක් විඳිනවා කියලා කියන්නේ හටගන්න එකම වේදනාවයි නමුත් මේ එකම වේදනාවට දෙපාරකට දුක උපද්ද ගන්නට තරම් අසෘතවත් ප්‍රතඥයා අඥාන භාවයකින් යුක්ත වෙනවා. අපි උදාහරණයක් හැටියට සරලවම කතා කළොත් කෙනෙක් අපිට බැන්නොත් අපිට අප්‍රියමනාප වචනයක් වචනය අහන එකක් දුක තමයි. ඒ වගේම අපිට ඒ බැනපු අවස්ථාවක් සිහිපත් කර කර දැන් දුක් වෙන්න පුළුවන්කමක් තියෙනවා. දැනුත් වචන ඇහෙනවද අපිට? නෑ, දැන් වචන ඇහෙන්නේ නැහැ. නමුත් අපි දුක උපද්ද ගන්නවා. ඇයි අර එකම සිද්ධිය ආරම්භය අපි දුක් වේදනා දෙකක් විඳින්නට පුළුවන්කම අපිට තියෙනවා. ඒ වගේම තමයි කායික වශයෙන්ුත් අපිට ඇති වෙන වේදනාවන්. අපි ඔළුවේ කැක්කමක් කියමුකෝ කායික වශයෙන් ඇතිවෙන වේදනාව තියෙනවා. අපි විඳින්නේ කොහොමද? මගේ ඔළුවේ කැක්කුමයි. ඔළුවේ කැක්කුම තමන්ගේ කරගෙන තමන්ගේ ඔළුවේ කැක්කුමක් තමයි විඳින්නේ. ඒ වගේම ඒක එතනකින් නතර වෙන්නේ නැහැ. අපි විඳින්නේ සාමාන්‍යයෙන් පැයක් තිස්සේ මගේ ඔළුවේ කැක්කුමයි. මෙච්චර වෙලාවක් තිස්සේ මගේ ඔළුව රිදෙනවා. හැමදාම මේ විදිහට අසනීපයි. එතකොට දැන් මෙතන කායික වේදනාවක් තියෙනවා. මානසික වේදනාවක් තියෙනවා. ඇත්තටම වැඩිපුර වැඩි වෙලා තියෙන්නේ මානසික වේදනාව. ඇයි? කයත් පොට්ටබ්බයක් නිසා කයට ස්පර්ශ වෙනකොට කායික දුක් වේදනාවක් ඇති වෙනවා. ඒක මනසට නෙමෙයි ඇති වෙන්නේ, ඒක දැනෙන්නේ කය පැත්තට තමයි ඒක ගැටෙන්නේ. ඒ කියන්නේ කයත් පොට්ටබ්බයක් කියන එක ස්පර්ශ වෙනකොට මේ වේදනාව දැනෙන්නේ. හැබැයි මීට කලින් තප්පරේ ඇති වුණු වේදනාව දැන් මේ තප්පරේ දැනෙන්න බෑ. එතකොට අපිට පේනවා සම්පූර්ණම දැන් මීට කලින් තත්පරේ ඇති වුණු වේදනාව මේ මොහොතේදී අපිට දැනෙන්නේ නැත්නම් අපි පැයක් තිස්සේ තියෙන ඔළුවේ කැක්කුම එහෙම නැතිනම් මීට අතීතේ ඉඳලා මීට කලින් ඉඳලා තියෙන ඔළුවේ කැක්කුම සම්පූර්ණම විඳින්නේ මානසික වේදනාවත් එක්ක මේකෙදි බුදුරජාණන් වහන්සේ සල්ල සූත්‍රය කියලා මේ වචනේ යෙදෙන්නෙම සල්ල කියන්නේ උලක් කියන එකතනේ මේ එක උලක් ඇනිලා තියෙනකොට ඒ උල ගලව ගැනීම සඳහා සමහර වෙලාවට තව උලකින් ඒක පාරන්න සිද්ධ වෙනවා. අපි හිතමු කකුල කටුවක් ඇනුණා කියලා. මේ ඇනුණු කටුව ගන්න අපිට සිද්ධ වෙනවා තව කටුවක් මෙතන අනින්න. හරියට එක කටුවක් නිසා තව කටුවකින් රිදුම් කනවා වගේ දෙයක් තමයි මේ සිද්ධ කරන්නේ. එතකොට අපිට ඔළුවේ කැක්කුම තමයි ප්‍රශ්නේ. ඔළුවේ කැක්කුම ප්‍රශ්නයක් වෙන අපිට කායික වේදනාව සහ මානසික වේදනාව කියන එකම වේදනාවට අස්වතවත් පෘතජනයා දුක දෙපැත්තකින් දෙපාර්කින් හදා ගන්නවා. මෙන්න මේ විදිහට අස්වතවත් පෘතජනයා දුක් විඳිනකොට අපේ දුකට ප්‍රතිකර්මයේ විදිහට දන්නේ දුකට උත්තර සපයන දේ විදිහට අපි දන්නේ එකම එක පැත්තක්. ඒ තමයි අපි දුක් වේදනාව නැති කරන්න අපි බලාපොරොත්තු වෙන දේ තියෙන්නේ බාහිර ලෝකය තුල ඒක පංචකාමය අනුව ගියපු දෙයක් තුල. එතකොට අපි අපේ ජීවිතයට දුක් වේදනාවක් එනකොට ඒ දුක් වේදනාව පිළිබඳව අපි බලාපොරොත්තු වෙන්නේ බොහොම දුක් වේදනාවත් එක්ක ගැටිලා ඒක නැති කර ගැනීම පිණිස අපි ලෝකයේ තුල පංචකාමය අනුව යන දෙයක් අපි උපදවා ගැනීම පිණිස වෙස් වෙනවා මහන්සි වෙනවා අසවතවත් ප්‍රතඥය දුක නැති කර ගන්නට දන්නේ මේ ක්‍රමවේදය විතරයි. අපි හිතමු ලෙඩක් දුකක් කියලා. එතකොට දැන් මම මට වැළඳුණු ලෙඩක් නැති කර ගැනීම පිණිස අපි දන්න එකම ක්‍රමය තමයි ලෙඩේට බෙහෙත් හොයවිදින එක. ලෙඩේ හොඳ කරගන්න කියලා අපි දන්න එකම ක්‍රමය තමයි ලෙඩේට බෙහෙත් ටික හොය හොය විදින එක. අපිට නිකම්ම බෙහෙත් ලැබෙන්නේ නැහැ. ලැබෙන ක්‍රමයක් උපදවා ගැනීම පිණිස අපිට ඒකට ලෝකේ මහන්සි වෙන්න වෙනවා. අපි හිතමු මිල මුදල් හොයන්න නම් අපිට සිද්ධ වෙනවා මිල මුදල් හොයන්න. එතකොට ඒ දේවල් ලැබෙනකොට සතුට වෙනවා නොලැබෙනකොට දුකටපත් වෙනවා. එතකොට ඔන්න ලෝකයාගේ ලෞකික පැවැත්ම එහෙමත් ගොඩනැගිලා තියෙනවා. මේක වරදවා වටහා ගන්න එපා. මේකෙන් කියන්නේ අපිට ලෙඩකට බෙහෙත් ගන්න එපා කියන එක නෙමෙයි. මේකෙන් කියන්නේ අපි යම් කිසි දෙයක් සිද්ධ කරන දර්ශනය මෙතනදි වැදගත් වෙන්නේ. ඒ අපි ක්‍රියාව සිද්ධ කරන්නේ මානසික දැක්මක් ඇතුව අපි දුක් වේදනාව නැති කර ගැනීම පිණිස දන්න එකම උපක්‍රමය තමයි අර විදිහට ප්‍රතිකර්මයක් හොයාගන්න එක. දරුවන් නැතිකම නිසා යම්මවකට දුකක් තියෙනවා නම් ඒ කෙනා දන්න ඒ දුකට ප්‍රතිකර්මය සඳහා දන්න එකම දේ තමයි දරුවන් හදාගන්න එක. ඒ වගේම බැනුම් අහලා දුක් විඳින අපි ඒ බැනුම් ඇහිීම නිසා එන දුක නැති කරගන්න දන්න එකම ක්‍රමය තමයි බැනුම් ආහන විදිහට වැඩ කටයුතු කරන එක. එහෙම නැතිනම් බලාත්කාරයෙන් එහෙට බැනලා හරි ඒක නතර කරගන්න උත්සාහවත් වෙන එක. අපි ජීවිතේ දන්නේ දුක නැති කරගන්න ওই පැත්ත තමයි. මුළු ලෝකෙම එහෙමයි. හැමෝම කටයුතු කරන්නේ ওই රාමුව තුළ තමයි දුක නැති කරන්නේ. එතකොට දුක නැති කරන්න දුක් වේදනාව අර විදිහට දෙපාරකින් විඳින අස්වතවත් පෘතජ්ජනය එයා දුක නැති කර ගැනීම පිණිස පංචකාමය සුර කරන්න පටන් ගන්නවා. එතකොට දැන් එයාට දුක් වේදනාව තිබුණා දුක් වේදනාවේ පටිඝානුසය අනුසය වෙනවා. පටිඝානුසය කියලා කියන්නේ තරහ නිස්සිත බව ගැටීම් සහිත මානසික මට්ටම කියමු අපි සරලවම ගත්තොත් තරහ සහගත ගැටෙන මානසික මට්ටම. එතකොට මේ විදිහට දුක් වේදනාවෙත් දුක් විඳින කෙනා බලාපොරොත්තු වෙනවා කාමයේ පැත්තට නැඹුරු වෙලා ඒක නැති කරගන්න. Taman කැමති කාම වස්තුන් ලැබෙනකොට ඒ කෙනා මොකද වෙන්නේ? අත්තමනෝ හෝති. සතුට වෙනවා. ඒ කෙනා කාමයේ සතුට වෙනවා. අන්න එතකොට අපි ඒකට කියනවා සැප වේදනාව කියලා. ඒ සැප වේදනාවේ රාගානුසය අනුසය වෙනවා. රාගානුසය කියලා කියන්නේ ඇලෙනවා අපි එකේ. අපි ඒකේ අභිරමණය කරනවා. අපි ඒකේ කැමැති වෙනවා. එතකොට ඒ කැමැත්ත නිසා අපහු දුක උපදිනවා. දුක නැති වෙන්නේ නැහැ. එතකොට ඒකත් අපිට දුක විදිහටම උරුම වෙන දෙයක් බවට නැවතපත් වෙනවා. ඊට පස්සේ මේ විදිහට දුක් වේදනාව නැති කර ගැනීම පිණිස අපි සැප වේදනාවට ඇලෙනවා සැප වේදනාවේ ඊට පස්සේ රාගානුසය අනුසය වෙනවා මෙන්න මේ දුක සහ සැප කියන මේ දෙකේ මේ ඇලෙන්නට තියෙන ප්‍රධානම හේතුව තමයි අස්තුතවක් පුතඥයා දන්නේ නැහැ තමන්ගේ හිතේ හටගන්න වේදනාවේ හටගන්න ආකාරය දන්නේ නැහැ ඒකට කියනවා උදේ දන්නේ නැහැ ඒ වගේම අත්ංගමය කියනවා වැය වෙන හැටි දන්නේ නැහැ ඒ වගේම ආස්වාදේ දන්නේ නැහැ ආදීන වේ දන්නේ නැහැ නිස්සරණේ දන්නේ නැහැ හට ගැනීම දන්නේ නැහැ, වැය වෙන හැටි දන්නේ නැහැ, ආස්වාදය දන්නේ නැහැ, ආදීනවේ දන්නේ නැහැ, නිස්සරණේ දන්නේ නැහැ. මේ ටික නොදන්නා හිතට කියන අපි අවිද්‍යාව කියලා. නොදන්නාකම කියලා. එතකොට මෙන්න මේ නොදන්නාකම තමයි අනික් හැම උපේක්ෂා සහගත කමකක් තියෙන්නේ. උපේක්ෂා සහගතයි කියලා කියන්නේ අපිට සැප විදිහටත් දුක් විදිහටත් අමුතුවෙන් නොදැනෙන දේවල් තියෙනවානේ. දැන් මෙතන වතුර වීදුරුවක් තියෙනකොට අපිට අමුතුවෙන් කැමැත්තක් හෝ දුකක් මේ ගැන හටගන්නේ නැහැ. ඒකට කියනවා අපි උපේක්ෂා සහගතයි ඒ අරමුණ තුළ අපි. එතකොට අන්න ඒ වගේ අරමුණු වලත් හැබැයි අවිද්‍යාව කියන එක ඇත්ත නොදන්නාකම කියන එක පොදුව තියෙනවා. එතකොට අපි කතා කළේ මේ තුන් වේදනාවක් ගැන දුක් වේදනාව, සැප වේදනාව, උපේක්ෂා වේදනාව. දුක් වේදනාවේ පටිඝානුසය තියෙනවා අපි ඒකත් එක්ක ගැටෙනවා ඒක තමනාප ගතිය ඇති කරගන්නවා සැප වේදනාවේ ඇලෙනවා අපි ඒකට කැමති වෙනවා උපේක්ෂා වේදනාවේ මුලා වෙනවා එතකොට අර මුලා වෙනවා කියපු ගති ටික මේ වේදනා තුනටම පොදුයි හැබැයි අර උපේක්ෂා වේදනාවට විශේෂයෙන් පොදුයි එතකොට මෙන්න මේ විදිහට අසෘතවත් පුතඥයා මේ වේදනාව නොදන්නාකම නිසා එයා දුක කියන දේ නැවත නැවත නැවත නැවත උපත ගන්නවා. මේක තමයි අසෘතවත් පුතඥයා දුක පිළිබඳව දන්න හැටි. දුක පිළිබඳව කටයුතු කරන හැටි. ඊට පස්සේ ශ්‍රතවත් ආර්ය ශ්‍රාවකයා කොහොමද දුක පිළිබඳව කටයුතු කරන්නේ? ශ්‍රතවත් ආර්ය ශ්‍රාවකයා කියලා කියන්නේ ධර්මයේ පිළිබඳව අවබෝධ කරගත්ත කෙනා. ධර්මයේ පිළිබඳව අවබෝධ කරගත්ත කෙනා කටයුතු කරන්නේ එයාට දුක් වේදනාවක් උපදිනකොට එයා ඒකත් එක්ක ගැටීමක් ඇති කරගන්නේ නැහැ. ඒක ඇති වුණු ආකාරය පිළිබඳව බලනවා. ඒක නැති වෙන ආකාරය පිළිබඳව එයා තේරුම් ගන්නවා. ඒ වගේම මේකේ ආස්වාදය මොකද්ද? ඒකේ ආදීනමය මොකද්ද? නිස්සරණය මොකද්ද කියලා තේරුම් අරගෙන ඉන්නවා. අන්න එතකොට එයා ඒකේ සතුටු නොවනකොට දුක් නොවනකොට සැපාරමුණේ සතුටු වෙන්නෙත් නැහැ දුක් අරමුණේ දුක් වෙන්නෙත් නැහැ උපේක්ෂා අරමුණේ මෝඩ වෙන්නෙත් නැති වෙනකොට ඒ කෙනාට කියනවා වේදනාව දුරු කරන කියලා. ඇයි? එයාට සැප වේදනාව තියෙන කෙනෙක් වෙලා නැහැ. ඒ සැප වේදනාව එයා රාගයෙන් ඇසුරු කළා නැහැ. දුක් වේදනාව එයා ගැටිලක් නැහැ. උපේක්ෂා වේදනාව මෝඩ වෙලක් නැහැ. දැන් මේක පුංචි කරුණු ටිකක් වුණාට මේක ASCII මහා ලොකු මහ විශාල දහම් පරාසයක් ධර්ම කාරණාවක් විග්‍රහ වෙන තැනක්. මේ අපි කාගේ ජීවිතය ගැන තමයි මේ කතා කරන්නේ. අපි කවුරුත් රැවටෙන තැන. අපි ඔක්කොම වේදනාව අනුව ගිහිල්ලා තමයි ජීවත් වෙන්නේ. සැප වේදනාවට කැමති, දුක් වේදනාවට අකමැති. අපි මේ සැප වේදනාව ලබා ගැනීම පිණිස දුක අයින් කර ගැනීම පිණිසත් කරන අරගලය තමයි අපි ජීවත් වෙනවා කියලා කියන්නේ. ඉඳගෙන ඉඳලා අතපය දිගාරින තැනක යනකම්ම ඒ ටික තමයි අපිට තියෙන්නේ. එතකොට අපිට මේ විදිහට ඉන්න තැනක බුදුරජාණන් වහන්සේ දුකේ නැතිවීම ගැන කතා කළේ ටිකක් වෙනස් ආකාරයකට. ඒ තමයි අපිට මේ වේදනාවේ හටගත් ආකාරය දන්නවා. ඒකට කියනවා උදය දන්නවා, සමුදය ඒ වගේම වැය වෙන ආකාරය දන්නවා අත්ංගමය දන්නවා. ආස්වාදය දන්නවා ආදීනවේ සහ නිසරණය දන්නවා. එතකොට උදේ කියලා කිව්වේ වේදනාව හට ගන්න ආකාරය. හට ගන්න ආකාරය මොකද්ද වේදනාව? වේදනාවක් ඕනම වේදනාවක් හටගන්නවා නම් ඒ වේදනාව හටගන්නේ ස්පර්ශ ප්‍රත්‍යයෙන්. ස්පර්ශය කියලා කියන්නේ දෙදෙනෙකුගේ එකතු වීමට කියන ස්පර්ශය ඇස සහ රූපය කියන මේකේ එකතු වීම ස්පර්ශයක්. ඒකට කියන අපි පටිඝ සම්පස්සේ කියලා. නාම ධර්මයන්ගේ ස්පර්ශයට කියන අපි අභිවචන සම්පස්සේ කියලා. එතකොට මෙන්න මේ පොදුවේ මේ කොයි කාරණාවත් අපි ස්පර්ශය හැටියට කතා කරනකොට චක්කුංච පටිච්ච රූපේච uppajjati චක්කු විඥානං තින්නම් සංගති පස්සෝ අසත් රූපයක් නිසා චක්කු විඥානය උපදිනවා. චක්කු විඥානය තියෙනකොට ඇති වෙනකොට උපදිනවා ස්පර්ශය කියන කාරණාව. එතකොට මෙන්න මේ ස්පර්ශය කියන දේ මූලික කරගෙන තමයි අපිට ගොඩනැගෙන්නේ අනික් සියලුම දේවල් වේදනාව ගත්තාම වේදනාව ගොඩනැගෙන්නේත් වේදනාව විඳින්නෙත් ඒ විඳින දෙයට තණ්හා කරන්නේ ස්පර්ශය මූලික කරගෙන යන එක. මේක හරියට බක්මුට්ටිය වගේ දෙයක් නේ. අර ඇසයි රූපයයි චක්කු විඥානයයි නැමැති ලිප් ගල් තුන උඩ තියෙන බත් මුට්ටිය වගේ දෙයක් තමයි මේක කතා කරන්නේ. එතකොට මේ බත් මුට්ටිය මේ එක ගලකට අයිති එකක් එක ගලක් උඩ තියෙන දෙයක් කියන්න පුළුවන් කම නැත්තේ නැහැ. මේ තුන් දෙනාගෙම එකතුව තුන් දෙනාගෙම වැයවීම තුන් දෙනාගෙම කෘත්‍ය මත තමයි මේක රැඳිලා තියෙන්නේ. ඒ වගේ මේ තුන් දෙනා එකතු වෙන තැනක තමයි ස්පර්ශය හටගන්නේ. හැබැයි මේ තුන් දෙන අයින් වෙලා යනකොට අර බත් මුට්ටියට ලිපුඩ පැවැත්මක් සිද්ධ වෙන්නේ නැහැ. ඒක බිඳිලා යනවා. ඒ වගේ තමයි අසරූප චක්කු විඥාන කියන මේ ධර්මය තමන්ගේ කෘත්‍යවර කළ නැති වෙලා යන ධර්මයක්. ඒ ධර්මය නැති වෙලා යනකොට නැවත පුළුවන් කමක් නැහැ ඒ ධර්මවලට නැවත උපදින්න. යම් කිසි නැති වෙලා යන ධර්මයකට නැවත උපදින්න පුළුවන් කමක් නැත්තේ නැහැ. එතකොට ඒ ඇහැ නැවත හටගන්න ස්වභාවයකට යන්නේ නැහැ. ඒ රූපය නැවත හටගන්න ස්වභාවයකට යන්නේ නැහැ. ඒ හිත නැවත හටගන්න ස්වභාවයකට යන්නේ නැහැ. ඇයි? හටගත් ධර්මය ඉතුරු නැතුව නැති වෙලා යන ස්වභාවයකින් යුක්ත නිසා. යම් කිංචි සමුදය ධම්මං සම්බන්තං නිරෝධ ධම්මං කියවනේ යමක් හට ගැනීම ස්වභාව කොට තියෙනවා නම් ඒ හට ගැනීම ස්වභාව කොට ඇති ධර්මය නැතිවීමත් ස්වභාවයකටම පවතිනවා. ඒ වගේම තමයි අපිට දෙකක් නිසා විඥානය හටගන්නවා ඇසක් නිසා රූපයක් නිසා ඇස අනිත්‍යයි රූපය අනිත්‍යයි ඇසයි රූපයයි නිසා හටගන්න චක්කු විඥානය කොහෙන් නිට්ටය වෙන්නද කියලා ဒုတိ ය ද්වේ සූත්‍රයේදී අහනවා බුදුරජාණන් වහන්සේ. එතකොට දැන් මේ හේතු නැති වෙනකොට හේතු නිසා ගොඩනැගෙන ඵලය දිගට තියෙන්න පුළුවන් කමක් නැත්තේ නෑ. එතකොට අපි මේත මොහොතකට කලින් දැකපු කෙනෙක් නැවත දකින්න පුළුවන් කියන මානසික මට්ටම තමයි අපේ සාමාන්‍යයෙන් තියෙන්නේ. ඒ නිසා තමයි අපි බත් පිඟානක් අරගෙන බත් පිඟාන රස විඳිනකොට එක බත් පිඬක් අරගෙන කටට දාලා කනකොට ඒ දැනෙන රසය අපි දකින්නේ කොහේ තියෙන දේ හැටියටද? අපි දකින්නේ අර බත් පිඟානේ තියෙන බත් සහ ව්‍යංජන වලින් එන රසය හැටියට තමයි අපි දකින්නේ. එනිසා තමයි නැවතත් ඒ විදිහේ බත් කටක් හදා ගැනීම පිණිස අපි පිඟානට අත දාන්නේ. ඇත්තටම ඒ රස තිබුණේ පිඟානේ තියෙන බත් ව්‍යංජනවලද එහෙම නැතිනම් ඒ රසය දිවට ස්පර්ශ වෙන මොහොතේදීද අපිට රස දැනුනේ. දිවට ස්පර්ශ වෙන මොහොතේදී තමයි අපිට රසය දැනුනේ. හැබැයි අපි මේක හටගත්ත තැන නොදන්නා කම නිසා අපි හිතුවා ඒක තියෙන බාහිර අර රූපයන් තුල කියලා. ඒ නිසා නැවත අපි බහැරට යොමු වෙන මානසික මට්ටමක් හදාගත්තා. මේක තමයි අපි ජීවත් වෙන තැන. ඒ නිසා අපිට පෙන්නලා දෙන්නට වෙනවා කෙනෙකුට කොහොමද මේක හටගන්නේ වේදනාව කියන එක හටගන්නේ කොහොමද? එතකොට එයා දකිනවා මෙන්න මේ ධර්මය ඇති කල්හි තමයි මේ ස්පර්ශය නිසා තමයි මේ වේදනාව හටගන්නේ. එතකොට දිවට මේ රසයේ ස්පර්ශ වුණොත් විතරයි රසය දැනගන්න පුළුවන්කම ලැබෙන්නේ. එහෙම නැතුව අපිට බාහිර තියෙන එකේ රසය දැනෙන්න පුළුවන් කමක් නැත්තේ නැහැ. එකපාරක් දැනුණු රස නැවත දැනගන්න පුළුවන් කමක් ඇත්තේ නැහැ. එතකොට දැන් අපි හැම වෙලාවකදීම තණ්හා කරන්නේ අර නিত্য වූ රසයකට පවතින රසය ලෝකේ තියනවා කියලා අපිට හැඟීම තියෙනකොට ඒ රසය උපදවා ගැනීම පිණිස අපිට ඒ අදාළ ආහාර වර්ගයේම හොයාගන්න පුළුවන්කම තියෙනවා. එතකොට අපිට ඒ හිතේ තියෙන රසය රසය දක්වා ඒ පදම උපදිනකන් හොද්දට ලුණු දාන්න පුළුවන්කම තියෙනවා. එතකොට ඒක සම්පූර්ණම මේ පැත්තෙන් තමයි අපි सिद्ध කරගන්නේ. ඔය එකක් හරි නැති වුණොත් ඒක හරියන්නේ නැහැ. අපි උදාහරණයක් ඇටියට කිව්වොත් අපිට හදිසිය හරි දිවේ ප්‍රසාද රූප උපදින්න නැතුව ගියොත්. ඔකට ලුණු කොච්චරක් දැම්මත් ඊට පස්සේ අපිට රසය කියන එක දැනෙන්නේ නැතුව යනවා. ඇයි මේ ආයතනයක් නැතුව ගිහිල්ලා අපිට ඒක උපදින්න හේතු ටිකෙන් එකක් නැහැ. එතකොට දැන් අපිට ඒ අනුව ආපහු සැප වේදනාවක් දුක් වේදනාවක් උපදවන්න පුළුවන් කමක් නැත්තේ නැතුව යනවා. මෙන්න අපිට දැන් පේනවා සැපය හෝ දුක උපදින්නේ ස්පර්ශ ප්‍රත්‍යයෙන්මයි. ස්පර්ශ ප්‍රත්‍යයෙන් නම් ස්පර්ශය නිකන් ඉපදුනේ නැහැ මේ ධර්මතා ටිකක් නිසා ඉපදුනේ. ඒ ටිකත් හටගෙන නිරුද්ධ වෙලා යන ධර්මය. එතකොට එකපාරක් ආපු දේ නැවත එන්න පුළුවන් කමක් නැත්තේ නැහැ. ඒ නැවත එන්න බෑ නම් අපි නැවත බාහිරට යොමු වෙන එක මොඩකමක් කියන එක අපිටම තේරුම් ගන්න පුළුවන්කම තියෙනවා. මම ඔකට කියන්නේ දැන් මේ පින්නතුන් දන්නවා නම් තමන්ගේ ඥාතිවරයෙක් මේට අවුරුදු ගානකට කලින් මිය පරලෝ ගිහිල්ලා කියලා යම් ඥාතිවරයෙක් ගැන දන්නවා නම් හෙට යනවාද ඒ ඥාතිවරයා බලන්න කියලා? නැහැ. මේට අවුරුදු ගානකට කලින් මැරුණා කියලා දන්නවා නම් හෙට යන්නේ නැහැ බලන්න. ඇයි යන්නේ නැත්තේ? හොඳටම දන්නවා ඒක නා මැරිලා කියලා. ඒ වගේම Tamanට අවබෝධ වුණොත් ඇහැ රූප දෙක ඇත්තටම හටගත්ත ඇහැ රූප දෙක ඉතුරු නැතුව නිරුද්ධයි කියලා. ඒ දෙක නැවත හටගන්නේ නැහැ කියලා අපිට තේරුණා. ඔගොල්ලෝ හිතනවද දේශනාව ඉවරුනාට පස්සේ ඔගොල්ලන්ට යන්න ගෙදරක් තියෙයි කියලා? දැන් අපි ගෙදරට යනවනේ. එතකොට ගෙදරට යන්නේ එහෙ තියනවා කියලා හිතාගත්ත ගෙදරටනේ. හැබැයි අපි දන්නවා නම් ඇහැ රූප දෙක හටගෙන ඉතුරු නැතුව නිරුද්ධ වුණා කියන එක අවබෝධයක් තියෙනවා නම් අපි එහෙ ගේ ගැන හිත හිත දැන් එහෙට යන්න පුළුවන්කම තියෙනවා. නෑ අපිට යන්න තියෙන හේතුව නැති වෙලා. මෙතනදි කියන්නේ මෙතන තියෙන විශේෂත්වය තමයි අපි වරදවා නොගත යුතු තැන තමයි. ඒකෙදි ඔයගොල්ලෝ ගෙදරට යනවා කියන කාරණාව නැති කළා කියන එක නෙමෙයි කියන්නේ. අපි ගෙදරට යනවා කියලා එහි තියෙන ගෙදරට යනවා කියලා හිතාගෙන යන මෝඩකම විතරයි නැති කරලා තියෙන්නේ. හැබැයි ගෙදර කියලා Tamanට මතක් වෙන්නෙත් නැහැ කියලා නෙමෙයි මේ කියන්නේ. මතක් වෙන එක පිළිබඳව නුවණයි. දැන් අපි මතක් කරන්නේ එහි තියෙන gedara ගැන. හැබැයි ඇත්තටම අපි gedara ගැන හිතනවා කියලා Tamanගෙම හිතෙන් අරමුණක් අරගෙන ඒ අරමුණ නෙමෙයිද දැනගත්තේ? ඒ දැනගත්තේ gedara ගැනද Tamanගෙම සිතුවිල්ලක් පිළිබඳවද? Tamanගෙම සිතුවිල්ලක් මිසක ඒක gedara නෙමෙයි. හැබැයි සිතුවිල්ලක් හිතන අපි gedara ගැන හිතුවා කියලා රැවටුණා. මෙතනදී නැති වෙන්නේ මෝඩකම විතරයි. අපි දන්නවා අපි දැනගත්තේ Tamanගෙම හිතේ ඉපදුණු සිතුවිල්ලක්. ඒකත් හේතු නිසා හටගත්ත දෙයක්. මේ මොහොතේම හටගෙන නිරුද්ධ වෙන දෙයක් හැටියට. ඒකෙන් දැන් gedara ගැන නොහිත ඉඳලා නැහැ. ඒ කියන්නේ දැනගන්න බැරි වෙලා නැහැනේ. ඒ නිසා යන්න පුළුවන්කම තියෙනවා. හැබැයි අස්සතවත් පෘතජ්ජනයා ගෙදරට යන වෙලාවේදී එහි තියෙන ගෙදර බලන්න තමයි යන්නේ. එහි තියෙන ගෙදර බලන්න තමයි යන්නේ. එහි තියෙන ගෙදර බලන්න යනකොට අස්සතවත් පෘතජ්ජනයා ධර්මයේ නොදන්න කෙනා යනකොට එයාට හදිස්සියේ හරි බාහිර ප්‍රත්‍ය වෙනස් වීම නිසා හරි gedara හම්බුන්නේ නැති වුණොත් අර gedarට යම් තරමකට ඇලිලා තිබ්බද ඒ ප්‍රමාණයට දුක උපද්ද ගන්න පුළුවන්කම තියෙනවා. ඇයි යන්නේ අපි අර එක දිගට තිබුණ අපි දන්න අපි කැමති වුණ අපි හිතපු ඒ gedara හම්බෙන්නේ හැබැයි ඔය අපි දන්න හිතපු කැමති ඔය ගති ඔක්කොම මැකිලා ගිහිල්ලා නම් gedara නැතිකම නිසා එයාට දුක උපදින්න තැනක් නැහැ. එතකොට අපි යන තැන සහ ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයා යන තැන අතර වෙනසක් තියෙනවා. ඒකෙනත් යනවා කියන කාරණාව सिद्ध කරලා තියෙනවා. හැබැයි ගිහිල්ලා තියෙන්නේ එහි තියනවා කියලා හිතාගත්ත gedarට නෙමෙයි. එයා ගිහිල්ලා තියෙන්නේ තමන්ගේ හිත පැත්තෙම උපද්ද ගන්නවා කියලා දැනගත්ත ඒ සිතුවිල්ල කියලා දැනගත්ත තැන යථාර්ථයේ දැන දැකම එයා ගිහිල්ලා තියෙනවා. ඇත්තටම එයාගේ මනස පැත්තෙන් ගත්තොත් එයාට යන්න ගයක් තිබුණේ නැහැ. එයාට යන්න ගයක් තිබුණේ නැහැ. ගයක් නැත්නම් ගයක් නිසා උපදින සැප හෝ දුක හෝ උපේක්ෂාව කොහෙ තියෙන්නද? එයාට ගයක් නැත්නම් gedarak නිසා උපදින සැප හෝ දුක හෝ උපේක්ෂාව හෝ කොහෙන් හටගන්නද? එයාට ඒ වේදනාව නිරුද්ධයි. වේදනාව නිරුද්ධ උනේ ඇයි? එයා දැක්ක ස්පර්ශය නිරුද්ධයි කියලා. හටගත්ත ස්පර්ශය නිරුද්ධයි කියලා එයා දැක්කා. ස්පර්ශය ගොඩනැගුණු හේතු ටික නිරුද්ධයි කියලා දැක්කා. ස්පර්ශය නිරුද්ධ නම් වේදනා සංඥා චේතනා මේ ධර්මය නිරුද්ධයි කියලා අවබෝධ කළා. අන්න ඒ අවබෝධ කළ Nirodhe නිසා ඒ කෙනාට දුක උපදවා ගැනීම පිණිස කිසිම හේතුවක් ඇත්තේ නැහැ. ඒ දුකේ Nirodhe සාක්ෂාත් කළ කෙනෙක් කියලා කියනවා. දුක නැති වුණා. එතකොට දුක නැති වුණාට අර වේදනාව කියන දේ කයට මොකක් හරි ගැහුවාම කයට දැනෙන දුක් වේදනාව නම් දැනෙයි. හැබැයි එකම වේදනාව දෙපාරක් අරගෙන අර දුක් විඳින අර මානසික මට්ටම ඇත්තේ නැහැ. මට දුක් වුණා කියන එක ඇත්තේ නෑ. එතකොට කයට මොකක් හරි ස්පර්ශ වුණොත් දුක් වේදනාව දැනෙනවා. දුක් වේදනාව ආරම්භය මේ හවලා කරපු දේ මේක මටම ඇති වුණ දේ කියලා එකක් ඇත්තේ නෑ. ඒ වගේම මීට මොහොතකට කලින් තිබුණ එකයි මේ ආපහු උපදින්නේ කියලා එහෙම එකක් ඇත්තේ නෑ. ඒ වේදනාව පිළිබඳව ඇත්ත දැනෙන්න තියෙනවා. ඒ වේදනාව හටගත් ආකාරය දැක්කා. වේදනාව නැති වෙන තැන දැක්කා. එතකොට දැන් එයාට වේදනාවේ සමුදය දකිනකොට වේදනාවේ වැය දකිනකොට එයාට මේ වේදනාව පිළිබඳව අර කෙලස් ටික දුර වෙලා ගිහිල්ලා තියෙනවා. ඒ වගේම එයා දන්නවා මේකේ ආස්වාදය. ආස්වාදයයි කියලා කියන්නේ වේදනාවේ දැනගන්නට ලැබෙන තමන්ගේ හිතේ පිනා යන ස්වභාවය පිළිබඳව එයා දන්නවා. වේදනාවේ තියෙන ආස්වාදය. අසෘතවත් පුතඥයෙකුට පුළුවන් වේදනාව මේ විදිහට ආස්වාද වශයෙන් ඇසුරු කරන්න පුළුවන් කියන එක පිළිබඳව එයා දන්නවා. හැබැයි එයා දන්නවා ඒකෙන් ලැබෙන ආදීනවේ මොකද්ද කියලා. අපි ගෙදරට කැමති වෙනවා කියලා හිතාගෙන අපි ගෙදර විඳින්න පුළුවන් මට්ටමේ ස්කන්ධ ටිකකටනේ තණ්හා කරන්නේ. දැන් අපි මෙතන ඉඳලා ගෙදරට හරි කැමතියි. ඇත්තටම ඕගොල්ලෝ ආස කරන්නේ ගෙදරටද? එහෙම නැතිනම් ගෙදර එහි තියෙන බවට තමන් සිහිපත් කරන තමන්ගේම මානසික මට්ටමටද? තමන්ගේම මානසික මට්ටමට. තව විදිහකින් කියනවා නම් තමන් ගෙදරට ආසයි කිව්වට ඇත්තටම ආස කරලා තියෙන්නේ තමන් තමන්ටමනේ. එහෙනම් ඒ තණ්හාව නිසා ඒ ලෝභය නිසා Tamanට පුළුවන් අර gedara එළියේ තියනවා කියලා හිතාගත්ත මට්ටමකට ඒ මට්ටමක් විඳින්න පුළුවන් තැනකට ප්‍රතිසන්දි වශයෙන් යන්නේ. යෙදිලා තියෙන හේතු අකුසල් අකුසල් නිසා හොඳ තැනකට නෙමෙයි යන්නේ නරක තැනකට තමයි ප්‍රතිසන්දි වශයෙන් යන්නේ. ඔන්න අපිට දුක උපදින්න පුළුවන්කම අර වේදනාව නිසා අර ආස්වාදයේ විඳීම නිසා සසරට අරගෙන යන්න පුළුවන්කමක් තියෙනවා. ඒ වගේම මම කියන්නේ මේ ජීවිතෙත් කොහෙන් ගියත් දුකනේ. ලොකු ගෙදරක් තියෙනවා නම් කවුරුත් සතුටු වෙයි. හැබැයි ওই ගෙදර හදන්න කොච්චර මහන්සි වෙන්න ඕනේද? ওই ගෙදර පවත්වන්න කොච්චර මහන්සි වෙන්න ඕනේද? පවත්වන ගේත් අන්තිමේටම එක්ක හොඳට ගෙදර තියෙනකොට අපිට මැරලා යන්න වෙනවා එක්ක අපි ඉන්නකොට ගෙදර නැති වෙලා යනවා දෙකෙන් එකක් අනිවාර්යයි. එතකොට දැන් මේක කොහෙන් ගියත් මේ ජීවිතේ දුකෙන්ම කෙලවර වෙනවා. මේ කතා කරන්නේ අර සසරේ අර අර ටික නැතුව එතකොට. ඒකට සසරට වැටිලා දුක් වෙනවා කියන එක ඒක මහ විශාල දුක් ගොඩක් බවට පත් වෙනවා. එතකොට එයා ඒකේ ලැබෙන ආදීනවයක් දන්නවා. මේ තණ්හා කළ සසරට අරගෙන යන ආකාරය මේ අරමුණක තියෙන වේදනාවට ඇලීම නිසා ඇතිවෙන ආදීනවය, ගැටීමට නිසා ඇතිවෙන ආදීනවය එයා දන්නවා. ඊට පස්සේ එයා නිස්සරණය දන්නවා. නිස්සරණය කියලා කියන්නේ එහෙනම් වේදනාවෙන් නික්මෙන්නට අවශ්‍යයි. වේදනාවෙන් නික්මෙන්නට අවශ්‍ය කොහොමද? කවදාවත් gedara එහි තියාගෙන නොඇලි, නොගැටි, මුලා නොවි ඉන්නවා කියන එකක් सिद्ध කරන්න පුළුවන් කමක් නැත්තේ. නෑ. gedara එහි තියනවා නම් එක්ක අපිට පුළුවන් gedara ගැන කැමැත්තෙන් ඇසුරු කරන්න, එක්ක පුළුවන් gedara ගැන අකමැත්තෙන් ගැටෙන්න. එහෙම නැත්නම් උපේක්ෂා සහගත වෙන්න පුළුවන්. අපි අපිට පුළුවන් ඕනනම් ඒක පූජා කළා කියලා හරි කුසල් සිතක් උපද්ද ගන්නත්. හැබැයි කුසල් සිත උපාදාන කරගෙන හරි ආපහු අකුසලයක් සිද්ධ කරගෙන සසරට යන තැන අපි හදා ගන්නවම තමයි. එතකොට මම ඒකෙන් කියන්න උත්සාහවත් උනේ gedara එළියේ තියනවා නම් අනිවාර්යයෙන්ම ඒ අරඹයා දුක උපද්ද ගන්න හේතු ටික හදලා ඉවරයි. හදා ගන්න ඕනේ. ඒ නිසා දැන් නිස්සරණයකට යන්නට අවශ්‍ය නම් නිස්සරණය කරන්නට ඕනේ නම් අපි කල යුත්තේ එකම එක දෙයයි. ඒ තමයි අපි gedara නැති කරන්න ඕනේ. gedara නැති කරන්න ඕනේ කියලා කියන්නේ gedara කඩලා බිඳලා දාන්න ඕනේ කියන එක නෙමෙයි. ඒක තමයි අර මුලින් කතා කළේ මොකද්ද? හටගත් ආකාරය දකිනවා නැති වෙලා යන ආකාරය දකිනවා. එතකොට තමන්ගේ දර්ශනය පැත්තෙන් තමන්ට ගයක් හම්බ කරන්න නැති වෙයි. දැන් අපි දැක්කනේ අපි දර්ශනය පැත්තෙනුයි අපි දුක උපද්දගත්තේ කියලා. එතකොට දැන් අපිට දුක නැති කරගන්න වෙන්නේ දර්ශනය පැත්තෙන් මිසක එළිය පැත්තෙන් ඕවා වෙනස් කරලා නෙමෙයි අපිට දුක නැති කරගන්න තියෙන්නේ. මොකද එළිය පැත්ත නෙමෙයි අපිට දුක ගෙනාවේ. අපි කොච්චර වුණත් කියයි gedara කඩාගෙන වැටුණ නිසාම තමයි දුක ආවේ කියලා නෑ කවදාවත් gedara කඩන් වැටුණ නිසා දුක් එන්නේ නෑ දුක එන්නේ අපි තමන්ගේ පැත්තෙන් උපද්දගත්ත කෙලෙස් ටික නිසා තමයි දුක උපද්දගන්නේ එහෙම නැති වුණොත් ගෙවල් කැඩෙන කැඩෙන ගානට දුක් වෙන්නේ නෙවෙයි ගෙවල් කැඩෙන දුකෙන් නිදහස් වෙන්න හේතුවක් ඇත්තේ නෑ එහෙමනම් එහෙමනම් නිවන් දැක්කත් දුකෙන් මිදෙන්න බෑ. ඉහි වෙනස් වෙනකොට දුක එනවා නම් දරුවා මැරෙන එක දුක වුණොත් එහෙනම් බුදුරජාණන් වහන්සේටත් රාහුල තෙරුණාංශ පිරුණාම පානකොට දුකෙන්න වෙනවනේ. ඒ දරුවා මැරෙන එක දුක නම්, දරුවා නැති වෙන එක දුක නම්. නෑ. අර මරණය කියන ධර්මයේ දරුවගේ වුණොත් තමයි දුක එන්නේ. හැබැයි අපිට බාහිර රූපයේ දරුවා විදිහට උපාදාන කරගන්න කෙලස් ටික නැත්තම් අපි මෙහි තමන්ගේ ස්කන්ධ ටිකකට දරුවා කියලා රැවටෙන කෙලස් ටික නැත්තම් අපිට දුක හදාගන්න හේතු ටික නැහැ. හේතුව නැහැ කියලා කියන්නේ දරුවා හම්බ වෙන්නේ නැහැ. අපිට හම්බ වෙන්නේ මොකද්ද? ස්පර්ශ ප්‍රත්‍යයෙන් හටගන්න මේ ස්කන්ධ ධර්මතා ටික. ස්පර්ශ නැති වෙලා යනකොට ඒක නැති වෙලා යනවා කියලා අපි දන්නවා. එතකොට ඔන්න දැන් අපිට ලෝකයාගේ තියෙන දැක්මක් තියෙනවා. මොකද ලෝකයේ ආස්වාද වශයෙන් ඇසුරු කරන හැටිත් අපි දන්නවා. ඒකෙන් ලැබෙන ආදීනවයක් දන්නවා. ඒකෙන් නික්මෙන්නට නම් මේ ආර්ය දර්ශනය අපිට උපකාර වෙන බවත් අපි දන්නවා. අන්න ඒ ටික පිළිබඳව නුවණක් තියෙන කෙනාට කියනවා ශ්‍රොතවත් ආර්ය ශ්‍රාවකයා කියලා. එයා ශ්‍රුතවත් ධර්මය අහලා තියෙනවා. ඒ වගේම එයා ඒක අවබෝධ කරගෙන තියෙනවා. මේකෙන් ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයා කියන තැනින් කතා කරන්නේ බොහොම සරල ලේසි මට්ටමක් නෙමෙයි මේක ජීවිතයේ වෙන මට්ටමට මේක වඩපු භාවිත කරපු කෙනෙක්. ඒ කියන්නේ දැන් අපි මේක උත්සාහවත් වෙන්නේ මේක ආයාසයෙන් මේක වඩලා මේක දියුණු කරලා උපදව ගන්නනේ. ඒක තමයි කළ යුතු දේ අපි. එතකොට මෙතන දුක එන්නේ නැති මට්ටම කියලා කියන්නේ අර වගේ ඥාන දර්ශනයකට පත්වන කෙනෙක්. එතකොට අපිට පේනවා අපේ සාමාන්‍ය ජීවිතය තුළ අපිට මේ දර්ශනය අපි වඩන්න පටන් ගන්නවා නම් මේ අනුව අපි හිත මෙහෙවන්න පටන් ගන්නවා නම් Tamanටම අත්දකින්න පුළුවන් Tamanගේ චරිතය මොනතරම් වෙනස් වෙලා යනවද කියලා. වෙනද ගැටුණු අරමුණු වල නොගැටෙන බව, වෙනද මහා ඇලීමෙන් කටයුතු කරපු අරමුණු වල නොඇලී යන හැටි Tamanටම ප්‍රත්‍යක්ෂ ලෙස අවබෝධ කරන්නට පුළුවන්කම තියෙනවා. මොකද මේක ඒ තරම් ස්වකහාත ධර්මයක්. ඒ කියන්නේ අපිට පේනකොට මම තරහ ගන්නේ එළියේ ඉන්න කෙනා කියලා හිතාගෙන එළියේ ඉන්න කෙනා ගැන කිය කිය තමන්ගේ හිතත් එක්කමයි කියලා පෙන්ලා දෙනකොට තමන්ගේ පැත්තේ මම දරුවට හරි ආදරෙයි කියලා කිව්වට මම ආදරය කරන්නේ ඒ රූපේ දරුවා කොට පෙන්වන තමන්ගේ සංකල්පයට කියලා තමන්ගේ පැත්තට පෙන්වලා දෙනකොට එතකොට ඇත්තටම අපි දරුවට ආදරය කියලා කරලා තියෙන්නේ බොරුවක් ඇත්තටම තමන් ආදරය කරලා තියෙන්නේ දරුවටද ඒ රූපේ දරුවා කියලා අපි කියන අපේ මානසික මට්ටමටද මානසික මට්ටමට අර වේදනාව ඇති උනේ කොහොමද කියලා නොදන්නාකමට වේදනාව හටගත් ආකාරය පිළිබඳව අවබෝධයක් නැති මනස නිසා තමයි අපි මේ වේදනාව දරුවා කියලා හැම වෙලාවකදීම රැවටිලා ඒක ඇසුරු කරන්න පෙළඹිලා තියෙන්නේ. එතකොට අපිට මේක පෙන්වලා දෙනකොට අපිට පේනවා Taman Tamanගෙන් පැත්තට තණ්හා කරන හැටි. එතකොට අපිට පෙනේ දරුවා කියලා හිතාගෙන අපි ඇත්තටම තණ්හා කරලා තියෙන Tamanගේ මනසට කියලා. එතකොට මෙන්න මේ විදිහට දර්ශනයක් ගොඩනගෙනකොට අපිට මේ දර්ශනය නිසා අර අපි වැරදිවට ගොඩනගාගත්ත අවිද්‍යාසහගත සංකල්පනාවන් නිකම්ම දුර වෙලා යනවා. එයාට විද්‍යාව උපදිනවා. විද්‍යාව නිසා එයාට දුකට පත්වන්නට හේතු ටික නැති වෙලා යනවා. එතකොට දැන් එයා දුක නෙමෙයි නැති කලේ ඇත්තට මොකද්ද නැති කලේ දුක ඇති කලේ යම් හේතුවක් නිසා නම් ඒ හේතුව නැති කළා. මේ ශාසනයේ තියෙන අන්න ඒ හේතුව නැති කරන තැනට. ඒකට තමයි අපිට ආර්ය ස්ථාංගික මාර්ගයේ නැමැති ප්‍රතිපදාව පෙන්වන්නේ. සම්මා දිට්ඨියෙන් කරන්නේ දේ. එතකොට ඒහා සඳදී අනිත් අංග ටිකෙන් කරන්නේ මේක සම්පූර්ණ ශක්තිමත් කරලා පදනම සකස් කරන එක. එතකොට අන්න ඔය අවබෝධයේ කරා අපි යනවා නම් අන්න ඒ දේ අවබෝධ කර ගැනීම පිණිස අපි උත්සාහවත් වෙනවා නම් අපි කාලය කැප කරනවා නම් අන්න අපිට බෞද්ධයෙක් වෙන්න පුළුවන්කම තියෙනවා. ඒ නිසා අපිට ගොඩාක් කතා කරන්න කාල වේලාව මදි ඔය ටික හොඳට විග්‍රහ කරගන්නවා නම් අපිට ලොකු වෙලාවක් කතා කරන්න වෙන්නේ. නමුත් කල්පනා කරගන්න මේක අප්‍රමාදීව අප විසින් මේ ඇති කරගත යුතු හැසිරිය යුතු කොටහසක්. මොකද අපි මේ ටික අතහැරලා දැම්මොත් ආය අපිට මේ අවස්ථාව ලැබෙන්නේ නැහැ. ඒ නිසා අපි පුළුවන් තරම් අප්‍රමාදී විය යුතුව පවතිනවා මේ උත්තරීතර ධර්මයේ සාක්ෂාත් කරගන්න. මොකද ශාසනය කියලා කියන්නේ ඒකට. බුදුරජාණන් වහන්සේගේ පණිවිඩය උනේ මෙන්න මේ නිවන් දකින්න ප්‍රතිපදාව ලෝකෙට දෙන්න. ලෝකේ වෙන කාටවත් ඕක දකින්න පුළුවන් කමක් නැහැ බුදුරජාණන් වහන්සේ නමක් අවබෝධ කරගෙන දේශනා කරන කම. ඒ නිසා බුද්ධ ශාසනයකින් ලබා ගන්න පුළුවන් අග්‍රතම ඵලය තමයි ඕක. ලෝකේ යන්නෙම එක පැත්තකට. අර විදිහට දුකට ප්‍රතිකර්ම කරන පැත්තට. එහෙම යන ලෝකෙට තමයි ඊට වෙනස්කමක් වෙන්නේ. ඒ නිසා තමයි සත්‍යාවිය ඕමට්ටෝ ඩයිහමානෝව මත්තකේ සක්කාය දිට්ඨි පහනාය සතෝ බික්ඛු පරිබ්බජේ කියලා දේශනා කළේ. හරියට හිස ගිනි ගත්තෙක් ඒ ගින්න නිවන් උත්සාහවත් වෙනවට වැඩිය වේගෙන් සැතින් පහර ලද්දෙක් ඒකට ප්‍රතිකර්ම කරන්නට උත්සාහවත් වෙනවට වැඩි වේගයකින් සක්කාය දිට්ඨිය දුරු කරගන්න උත්සාහවත් වෙන්න කියලා කියනවා. ඇයි? ඒ වේදනාව නෙමෙයි වැඩිපුර වේදනාව මෙන්න මේ කතා කරන මේක නොදන්නාකම නිසා සසර දුක ඇති වෙන පැත්ත තමයි වැඩිපුර භයානක වෙන්නේ. ඒ නිසා නුවණැති කෙනා උත්සාහවත් වෙනවා අර ටික කොහොම වුණත් නිවන් දකින්න පැත්තට. එහෙනම් අපි මොනතරම් අප්‍රමාදී විය යුතුද කියලා කවුරුත් කාගේ සිත් සතන් වලට අදහස් ඇති කරගන්නට අවශ්‍ය වෙනවා. එහෙනම් කාටත් මේ උතුම් ධර්මානුශාසනාව උතුම් නිවනින් සැනසීම පිණිසම හේතු වේවා කියන ප්‍රාර්ථනාව සිදු කරන හැමදෙනාම මේ විදිහට සද්ධර්ම ශ්‍රවණය කරලා යෝනිසෝ මනසිකාරාදී පවත්තලා සිද්ධ කරගත්ත සියලු කුසල ධර්මයන් පළමුවෙන් දෙවියන්ට අනුමෝදන් කරමු සියලු දෙවියෝ මේ පින් සතුටින් සාධනාදයෙන් අනුමෝදන් වනු ලබත්වා දෙවියන්ටත් මේ පින් උතුම් නිවනින් සැනසීම පිණිස හේතු පාරමිතාවක්ම වේවා කියලා පින් අනුමෝදන් කරමු. ආකාශත්තා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත චිරං රක්ඛන්තු බුද්ධ ශාසනං ආකාශත්තා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත චිරං රක්ඛන්තු බුද්ධ ශාවකං ආකාසත්තා ච භුම්මත්තා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා බෝධයන්තු සිවං පදං ඒ වගේම මේ සියලු කුසල ධර්මයන් මේ පින්වත් සෑම සියලු දෙනා නමින්ම අද දවසේ දායකත්වයේ දරූ නම් සඳහන් කළ ඒ සෑම සියලු දෙනා නමින් මිය ගිය ඒ සියලු ඥාතීන්ටත් අපි මේ පින් අනුමෝදන් කරමු. ඒ ඇත්තන් දුකක සිටේ නම් දුකෙන් අත මිදෙත්වා සතක සිටී නම් සපතවත්වත් වඩා වර්ධනය කරගනීවා උතුම් වූ නිවනින් සැනසීම පිණිසම මේ කුසලය හේතු පාරමිතාවක්ම වේවා කියලා ඉදම් මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදම් මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඉදම්මේ ඥාතේනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඒ වගේම මේ සියලු කුසලය මේ හැම දිනාටම දායකත්වයේ දරූ සෑම සියලු දිනාටම උතුම් වූ නිවනින් සැනසීම පිණිසම හේතු පාරමිතාවක්ම වේවා කියලා සාදු සාදු සාදු සාදු සංයුක්ත නිකායේ සල්ල සූත්‍රය ඇසුරෙන් එම උතුම් වූ ධර්මානුශාසනා පවත්වා වදාළ ගරුතර ධර්මදේශක ආනන් වහන්සේ ලබනෝරුව කන්ද ආරණ්‍ය සේනාසනාධිපති ශාස්ත්‍රපති රාජකීය පඬිතුක පූජනීය කොත්මලේ කුමාරකස්සප ස්වාමීන් වහන්සේ නිර්මල වූ තේරවාදී උතුම් වූ සම්බුදු දහම මුළු ලෝකය පුරාම ව්‍යාප්ත කිරීම සඳහා උන්වහන්සේ සිදු කරන මෙම උත්තරීතර වූ දෙවන්ත ශාසනික සේවාව තවදුරටත් සිදු කිරීමට අවශ්‍ය ශක්තිය සහ ධෛර්ය වාසනාව උදා වේවා නිදුක් නිරෝගී සුව සහ තුනුරුවනේ ආශිර්වාදය ලැබේවා සියලුම දෙවි දේවතාවුන් වහන්සේලාගේ নমස්කාර පූර්වක පිහිට සහ ආරක්ෂාව රැකවරණය උන්වහන්සේට ලැබේවායි අපි සාදු නදින් ආශිර්වාද කරමු සාදු සාදු සාදු Thank you.